ශික්ෂා වැඩසටහන යටතේ උතුම් කතිකාවතක් ශ්‍රවණය කරන්නට යෙදුණා. අද ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත මෙලෙසින් ආරම්භ කරන්නට වැඩම කරන්නට යෙදුණා පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය සාමින් වහන්සේ. ගෞරවනීය සාමින් වහන්සේ අපි සියලු දෙනා සාදු නාදනම්වා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු සදහතුනි අද මේ උතුම් වැඩසටහනට Tamanගේ දායකත්වයෙන් කටයුතු කරන්නේ බෞද්ධ රූපවාහිනියෙන් පෙර ප්‍රචාරය වූ නිවන් මඟ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සදැහැති පිරිසක්. ඉතින් අද දවසේත් මෙලෙසින් මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදුනාදනම්වා ආරාධනා කරමු. සාදු සාදු සාදු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 පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා කායේන කම්මං කත්තබ්බං පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා වාචාය කම්මං කත්තබ්බං පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා මනසා කම්මං කත්තබ්බං තී සතු සතු සතු සබ්බ බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්නේ නැතුව අපේ సంతානය සකස් කරගන්නේ නැතුව අපේ సంతානයෙන් ඒ උතුම් ධර්මය නැగిලා යන විදිහට සියලු කටයුතු සම්පාදනය කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කර ගැනීමක් සසර සුවපත් කර ගැනීමක් විතරක් නෙවෙයි පෞලක සාර්ථකත්වයක් ගමක සාර්ථකත්වයක් රටක සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ අද දවසේ ප්‍රත්‍යවේක්ෂා සමාජ කතිකාවත වැඩසටහනේ පළවෙනිම වැඩසටහන. ඇයි අපි මෙවැනි කාරණාවක් ආරම්භ කරන්නේ කියන එක මතක් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පුද්ගලයෙක් සකස් වෙනවා කියන්නේ ඒ පුද්ගලයාට පැහැදිලිවම ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙලක් ලැබෙනවා. භාවිතා කළ යුතු වැඩපිළිවෙලක් ලැබෙනවා. මොකක්ද භාවිතා කරනවා කළ යුතුයමයි කියලා කිය යුත්තේ ඇයි? භාවිතා කරන්නේ ඒ තනත්තා වෙන මොකක්වත් නෙවෙයි දුක් නැති වෙන ක්‍රමවේදයක්. ඒතර අපි ගැඹුරින් හිතලා බලන්න ඕනේ අපේ දුක් අඩු වෙන ක්‍රමවේදයක් අපිට ලැබෙනවා පුද්ගලයෙකුට. පුද්ගලයෙකුට ඒ කාටද බෞද්ධයෙකුට? බෞද්ධයෙකුට පැහැදිලිවම දුක් අඩු වෙන ක්‍රමවේදයක් ලැබෙනවා. එතකොට එක් පුද්ගලයෙක් ඒ ආකාරයක යම් වැඩ පිළිවෙලක් ආරම්භ වුණොත් ඒ ඒ පුද්ගලයන් නිවසක යම්කිසි නිවසක ඒ වැඩපිළිවෙල ආරම්භ වුණොත් ඒ නිවස කියන්නේ දුක් නැති කරන දුක් අඩු වෙන නිවසක් බවට පත් වෙන්න ඕනේ. එතකොට බෞද්ධ නිවසක් කිව්වහම එහෙමනම් බලාගෙන ඉද්දී දුක් අඩු වෙන ප්‍රතිපදාවක් ඒ නිවස තුළ තියෙනවා. උනුන් දැක්කහම පවා ප්‍රියව පොදවන ආකාරයේ වැඩපිළිවෙලක් ඒ නිවසේ තියෙන්න ඕනේ. ඒ වගේමයි ගමක් ඒ වගේමයි රටක්. එතකොට රටක දුක් අඩු වෙන ප්‍රතිපත්තියක් වැඩන එක බෞද්ධ රටක් නම්. එතකොට අපි බලන්න ඕනේ බොහෝම ප්‍රවේශමෙන් අපි gedarak හැටියට රටක් හැටියට ගමක් හැටියට රටක් හැටියට දුක් අඩු වෙන ප්‍රතිපත්තියකද ඉන්නේ කියලා. ඉතින් ඒකින්ද බෞද්ධ ප්‍රතිපත්තිය අපි හැමදාම අහනවා. වන 500ක් අපි නිවන් මාර්ග දේශනා මාලාවේ ඇහුවා. හැමදාම මම මේක කියන්නේ නැහැ. මේ සතියයි අපි කියන්නේ. මොකද සත්‍යේක්ෂා වැඩසටහන සතියක වැඩසටහන. එක සතියකට දැන් මේ අතෝ එක දන්නවා ආය ආය කියන්න ඕනේ නැහැ. එක සතියකට අපි එක ධර්ම කරුණක් අරගෙන ඒ ධර්ම කරුණ ආකාර ගානකින් දවස් 5ක් තිස්සේ සාකච්ඡා කරනවා. පළවෙනි දවස් දෙකේ ධර්ම කරුණු පිළිබඳව සාකච්ඡා කරනවා දේශනා විදිහට දෙවෙනි තුන්වෙනි දවස් වෙනකොට ඒ කියන්නේ බදාදා දවස් වෙනකොට සෞන්දර්යහරවාදා ධර්ම කරුණු සාකච්ඡා කරනවා අපිට එකතු කරගන්නේ කොහොමද කියලා. ඒක නිවන් මඟ දේශනාව වගේ ඇසීමක් විතරක් නෙවෙයි. අපි මතක තබා ගත යුතු දේවල් මෙන්න මේ ටික කටපාඩම් කරගන්න ඕන ටික මේ ටික ක්‍රියාත්මක කරන්න ඕන අද ඉඳන්ම කියලා ඒක ක්‍රියාත්මක කරන පිළිවෙතත් එක්ක නැත්නම් ඇයි අපි මොකද කරේ අහගෙන විතරක් හිටියා ඒ හින්දා දවස් දෙකක් ඒක කතා කරලා තුන්වෙනි දවස වෙනකොට ඒ කාරණාවට අදාළ දේවල් කොහෙද සූත්‍ර පිටකේ තියෙන්නේ කියලා මේ මූලාශ්‍ර සාකච්ඡා කිරීමක් සායනන්සලා දෙනමක් හෝ තුනමක් එකතු වෙලා කරනවා. බ්‍රහස්පතින් දවස වෙනකොට මේ පින්නන්තයට තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන් සවුන්දා ඉඳන් බදාදා දවස දක්වාම අපි අවස්ථාවක් ලබා දෙනවා ගැටලු ගැටලු එවන්න පුළුවන් ක්‍රමවේදයක්. ඊමේල් මගින් එස් පුංචි කෙටි පණිවිඩ මගින් ඒ වගේම Viber WhatsApp වගේ දේවල් හරහා ඉක්මනින් අපිට ගැටලු ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් ලබා දෙනවා. බොහෝ විටක දුරකථන ඇමතුමකින් කරන්නත් පුළුවන් තත්ත්වෙකුත් උදාකර ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙනවා ජනවාරි මාසයේ ඉඳලා. සිකුරාදා වෙනකොට අපි ඒ කතා කරපු ධර්මය පරාර්ථය සඳහා යොදවන්නේ කොහොමද කියන එක තමයි සමාජ කතිකාවතක් ගොඩනගන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරන්නේ. අපි තේරුම් ගත්ත ධර්මය දින හතරක් තිස්සේ මොකක් හරි හැම කෙනෙකුටම මොකක් හරි ක්‍රමවේදයක් පාවිච්චි කරන්න ඕනේ මේක සමාජගත කරන්න. නැත්නම් වැඩක්ද? නේද? සමාජගත විය යුතුද නැද්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය? නේද? සමාජගත යුතුයි නැත්නම් අපිට ඉන්න රටක්වත් ගමක්වත් නැති වෙනවා ගෙයක්වත් නැති වෙනවා කියුවට. නේද? තමන්ට තමන් නැති වෙනව නැත්තම් අඩුම තරමේ. ඒ තරමටම විනාශ වෙන ලෝකයේ අපි උත්සාහ කළ යුතුව තියෙනවා. මේ ගොඩ දාපු මාළුවත් ඉතින් හුස්ම ටිකක් හරි ගන්න උත්සාහ කරනවානේ හදිසියවත් අය වතුරට වැටුනොත් එහෙම නේද? ඒ වගේ අමාරුවෙන් හරි හුස්ම ටිකක් ගන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ඒ තරමටම අපි අපි ගැන හිතන්නේ නැතිකමක් තියෙනවා. ඉතින් අපි ඔක්කොම ඔහේ ඉන්නවා. අපි අපි ගැන හිතන්නේත් නැහැ. අපි අපේ ගෙදර ගැන හිතන්නේත් නැහැ. අපි රට ගැන හිතන්නේ නැහැ. ඒක හින්දා ඒ සඳහා බුදුජාණන් වහන්සේගේ ධර්මය කොහොම භාවිතා කරනවද මගෙන් විය යුතු යුතුයකම මොකක්ද කියලා ඉවන් ධර්ම කරුණ දැනගත්තානේ. ඒ දැනගත්ත ධර්ම කරුණ පරාර්ථය සඳහා මම යොදවන්නේ කොහොමද කියලා සමාජ කතිකාවතක් බවට පත් කරන්නේ ඒක කොහොමද? සමාජයේ ක්‍රියාත්මක වෙන එක් වැඩපිළිවෙලක් විදිහට මේක පත් කරන්න මගේ පැත්තෙන් ලබා දිය හැකි දායකත්වය මොකද්ද කියන එක තමයි සිකුරාදා දවසේ ඒක කොහොමද ප්‍රායෝගිකව කරන්න කියන එක තමයි සාකච්ඡා කරන්නේ. හරි. සෙනසුරාදා වෙනකොට මේ මාතෘකාවෙන් බැහැර වෙලා අපි බෞද්ධ උරුමය කියන්නේ මොකක්ද කියලා අපිට ලැබිලා තියෙන උරුමය අපිට තේරෙන්න ඕනේ. අපි කොච්චර භාග්‍යවත් මිනිස්සුද කියලා. ඒ සඳහා හැම දිනකම නවාංග වස්තු ශාසනය, ඒ වගේම අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය, අපිට ලැබිලා තියෙන දේවල් වල තියෙන වටිනාකම, ඇයි අපි මේ වයින් යමක් කරන්නේ මේක මගහැරුණොත් අපිට ඇයි අපි යමක් කරන්නේ නැතු වෙන්නේ මේක මගහැරුණොත් එහෙම අපිට කොච්චර පීඩනයකටපත් වෙනවද කියන කාරණාව සෙනසුරාදා සාකච්ඡා කරනවා සෑම ඉරිදාවකම අපිට ලැබෙන අවස්ථාවක් අභිධර්මයේ පිළිබඳ ඉගෙන ගන්නට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දින හත ගෙවෙන්නේ ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ. මොකද ඉතින් ඒකින්ද අද දවසේ අපි කියන්නේ පළවෙනි සමාජ කතිකාවත කියන පළවෙනියෙන්ම පරාර්ථය සඳහා කොහොමද අපි කටයුතු කරන්නේ කියලා අපි මේ දින හතරක් තිස්සේ සාකච්ඡා කරා. ඊයේ දවසේ මේ අත්තන්ට පැමිණිය හැකි ගැටලු සාකච්ඡා කරා. ඉතින් මේවත් එක්ක අද දවසේ අපිට තියෙන්නේ ප්‍රත්‍යවේක්ෂා කියන ධර්මයමයි අපි පළවෙනි වැඩසටහන පළවෙනි සතියට ගත්තේ. දෙවෙනි සතියේදී කියන්නේ අද සිකුරාදා දවසේ ඊළඟ සඳුදා වෙනකොට අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ සති සම්පජානනය පිළිබඳව. සති සම්පජානනය පිළිබඳව තමයි ඒ සාකච්ඡාව කෙරෙන්නේ එදා දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ ලේකාධිකාරී නායක ස්වාමීන් වහන්සේ අත්ංගනේ රතනපාල අත්ංගනේ රතනපාල මහා ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනවා ඊළඟ සතියේ හොඳයි. එහෙමනොත් අද අපිට අපි සාකච්ඡා කරේ ප්‍රත්‍යවේක්ෂා කියන එක ගැනයි. ප්‍රත්‍යවේක්ෂා කරන ආකාරය පිළිබඳව බොහෝ වශයෙන් සාකච්ඡා කරා පසුගිය දිනවල අපි මතක තබා ගත යුතු ආකාරය සඳහන් කරා. අපි කරන හැම කාය කර්මයක්, වාක් කර්මයක්, මනෝ කර්මයක්. සිතෙන්, කයෙන්, වචනයෙන් සිද්ධ කරන සියලු දේ හය ආකාරයකින් පිරික්සා බලලා සිද්ධ කරන්න ඕන කියන එක තමයි මතක තබා ගත යුතු කාරණා වලදී අපි කතා කරගත්තේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේ තියෙන ආකාරයට. මොනවද මේ හය ආකාරය? තමන්ට පීඩාවක් නොවන පිණිස තමන්ට පීඩාවක් වෙනවාද කියලා විමසා බලන්න ඕනේ. අනුන්ට පීඩාවක් වෙනවාද කියලා විමසා බලන්න ඕනේ. දෙදෙනාටම පීඩාවක් වෙනවාද කියලා විමසා බලන්න ඕනේ. ඒ වගේම අකුසලයක්ද මේක කියලා විමසලා බලන්න ඕනේ. දුක් රැස් වෙනවද? දුක් එකතු වෙනවද කියලා විමසලා බලන්න ඕනේ දුක් විපාක තියනවාද කියලා විමසලා බලන්න ඕනේ. තමන්ට කරදරයක්, අනුන්ට කරදරයක්, දෙදෙනාටම කරදරයක් දුක් අකුසලයක්, දුක් රැස් වෙන දෙයක් හෝ දුක් විපාකයක් තියෙන ඔය හයෙන් එකක් හරි වෙනවා නම් සිද්ධ කරන්නේ නැහැ. ඒ වගේම මේකෙදී අපිට ගැටලුව තියෙන්නේ වර්තමාන අනාගත දෙක පිරික්ස මේ පිරික්සලා පිරික්සලා පිරික්සලා නවත්ත ගන්න පුළුවන්. නේද? එතකොට අතීත දේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි දේ කරලා ඉවරයිනේ. එතකොට අපේ ගොඩාක් අය කල්පනා කරනවා අතීතේ වසා දැමිය යුතුයි. අතීතය ගිලිය යුතුයි. අතීතය අවශ්‍ය නැහැ. නේද? අතීතය අවශ්‍ය නැහැද කියන එකට අපි කතා කරා. නේද? මගේ වහලේ තෙමෙනවා නම් අද රෑ බලනකොට අද රෑ වැස්සට මගේ වහලේ තෙමෙනවා. හෙට උදේ වැස්ස පායලා හෙට උදේ වෙනවා තෙමෙන්නේ නැහැ. එහෙනම් ඒක කොහෙටද ගියේ? අතීතෙට ගියා. වහලේ හදන්න ඕනේ නැහැ නේද? එදෙන් <laughs> තෙමෙන්නේ නැහැ. දැන් තේරෙන්නේ නේද? එහෙනම් ඇයි අපි හදන්නේ අනාගතයේ රසවත ආයත වෙනවා කියලා දන්න හින්දා. එහෙනම් අතීතේ පාවිච්චි කරන්නේ මොකටද? අනාගත සුරක්ෂිතභාවය භාවය ඇති කර ගැනීම සඳහා. හරිද? එහෙනම් අපි ඔන්න ඔය අතීතය මෙනෙහි කරමින් ඒවා Tamanට අනුන්ට දෙදෙනාටම කරදරයක් නොවන විදිහට අකුසලයක් වෙන්නේ නැති විදිහට දුක් රැස් වෙන්නේ නැති විදිහට දුක් විපාක ලැබෙන්නේ නැති විදිහට අනාගතය සහ වර්තමානය සකස් කරගන්න ඕනේ. අතීත දේවල් සකස් කරද්දී අපි කතා කරපු මේ කතා කරපු උපක්‍රමයක් තිබුණා ආයති සංවරය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන තමන්ට වැඩි නුවණ තියෙන පුද්ගලයෙකුට මේ වෙච්ච වැරද්ද කියන්න කියලා කිව්වේ. ඇයි ඒ කියන එකත් අපි සාකච්ඡා කරා. මතකද මේ දින කීපය අපි ප්‍රායෝගික වැඩ පිළිවෙල සාකච්ඡා කරා. ප්‍රත්‍යක්ෂා කියන එකේ ප්‍රායෝගික වැඩ පිළිවෙල සාකච්ඡා කරා. ඒකෙදී අපිට වැරද්දක් වුණා නම් නුවණ තියෙන පුද්ගලයෙකුට කියන්නේ ඇයි කියන එකට හේතුව අපිට තේරෙන ආකාරයට අපි සාකච්ඡා කරා. අපි දන්නවා හොඳටම කෙනෙක් ඉස්සෙල්ලාම වැරද්දක් කරන්න බොහොම අමාරුයි. එහෙම නේද? තරුණ ළමයෙක් මත්පැන් ටිකක් ඉස්සෙල්ලාම උගුරෙන් පල්ලෙහාට දාගන්නේ ගොඩක් අමාරුයි. කාමයේ වර්ධව හැසිරලා නැති කෙනෙක් ඒ ඒ වගේ වැරද්දකට පෙළඹුණාම පළවෙනි වතාවේදී මේ වැරද්ද සිද්ධ කරන්නේ ඉතාමත්ම බියගුළු භාවයකින්, ඊ타ත්ම ලැජ්ජාවකින් සහ ඊ타ත්ම කම්පනයකින් යුක්තව. නමුත් ඉන් පස්සේ ටික ටික ටික ටික ටික ටික ටික ටික යාට ඒක ලැජ්ජාව නැති, බය නැති නේද? කම්පනයක් නැති තත්යකටපත් වෙනවා. අන්න ඒකින්ද ඒ තමන්ගේ ඇතුලේ තිබ්බ තමන්ගේ ළඟ තිබ්බ මේ අර වැරද්ද කරන්න තිබ්බ තමන්ගේම ප්‍රතිරෝධය කැඩුනොත් ගැටලුවක් වෙනවා. අන්න ඒකින්ද වැරද්දක් වුණාම සිහිය ආපු වෙලාවෙ ඉක්මනට මොකද කරන්නේ? තවත් කෙනෙකුට කියලා සම්බාධකයක් ඇති කරගන්නවා මං ආයෙ මේක කරන්නේ නෑ කියලා. ඒ එක ලාභයක් ඒකෙන් ලැබෙන අනිත් ලාභය විදිහට අපි කතා කරේ. අනිත් ලාභය තමයි අපිට එහෙම දෙයක් කරපුවාම සමහර දේවල් අපේ ප්‍රශ්නයක් අපිටම අපි දන්න ධර්මයකින් විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ආයෙ සිද්ධ නොවන ආකාරයට අපි දන්න විදිහකට විසඳ ගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර දේවල් මගේ මනසේ නෑ විසඳ ගන්න ඕන ආකාරය. ඒකද සමහරලාට අපි ලොකු පීඩාවලින් ඉන්නවා. අන්න අර ආයත සංවරයේ පිහිටවන්න කල්යාණ මිත්‍රයෙකුට මෙතන වචන සිතෙන් සිද්ධ වෙන වැරද්දක් ගැන පවා කියලා තියෙනවානේ. එහෙනම් කල්යාණ මිත්‍රයෙකුට නැවත නැවත කියනවා නම් අන්න එතුමාගෙන් අපිට ලැබෙන ලාභයක් මේක විසඳ ගන්න ක්‍රමය මෙන්න මේකයි කියලා. හරිද? එහෙනම් අපි මේ වෙලාව මේ වෙනකන් කතා කරේ ඔය විතරක් නෙවෙයි අපි තව දේවල් කතා කරා. අහවල් අහවල් දේවල් අපි මොකටද? නේද? වික්ෂුන් වහන්සේට අත්‍යවශ්‍ය දේ තමයි සිව්පසය. සිව්පසයත් ප්‍රත්‍යක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඇයි? ඒවට ඇලීම් ඇති වෙන හින්දා. ඒ වගේම අපිට අත්‍යවශ්‍ය දේවල් තමයි දුරකථන ආදිය නේද? එතකොට පාවිච්චි කරන හැමදේම පාවිච්චි කරන හැමදේම උවමනාව සලකා බලා පාවිච්චි කිරීම. හ්ම්. එහෙනම් අපි සාකච්ඡා කර උවමනාව සලකා බලා පාවිච්චි කිරීම බොහොම වටිනවා ඒවට ඇලෙන්නේ අපි ඇත්තටම අද කාලේ යනකොට දුරකථනයකින් ගන්න පුළුවන් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා එකක් පළවෙනි එක කතා කිරීම දෙවෙනි එක Tamanට අවශ්‍ය කරන හඬ පටිගත කිරීමේ උපකරණයක් විදිහට ගුවන් විදුලිය සම්බන්ධ වෙන්න පුළුවන් උපකරණයක් විදිහට විතරක් නෙවෙයි මහා පුස්තකාලයක් අතේ අරගෙන යනවා වාගේ ඒ අවශ්‍ය තොරතුරු පුස්තකාලයකින් තොරතුරු පෙරලා ගන්න නේද හොයාගන්න බොහොම අමාරුයි. නමුත් තම මහ විශ්වකෝෂයක් අතේ අරගෙන යනවා වගේ අතටම විශ්වකෝෂයක් හම්බෙලා. ඉතින් ඒ වගේ කොච්චර දෝ ප්‍රයෝජන ගන්න පුළුවන් මේ උපකරණය භාවිතා කරන්නේ බොහෝ විට තමන්ගේම අනර්ථය පිණිස අනුන්ගේ අනර්ථය පිණිස දෙදෙනාගේම අනර්ථය පිණිස හිතගන්න එහෙමයි. ඉතින් මේක ප්‍රබල වෙන්න නම් මේ ගැන මෙනෙහි කළ යුතු තියෙනවා. හරිද මේවා කිරීමෙන් සිද්ධ වෙන හානිය මෙනෙහි කළ යුතු තියෙනවා. එතකොට මේක අපි සමාජයේ බලන්ද අපි සමාජය දිහා ගත්තොත් එහෙම. ඇත්තටම කියන්න බලන්න අපි කරන කියන කරපු කියපු දේවල් පිළිබඳව නිවැරදිවම කරනවාද තවත් කෙනෙකුට කරදරයක් නැති වෙන්න කරනවාද කියලා මේ සමාජයේ විමසා බලන ගතියක් මේ වෙනකොට තියනවාද? තියනවද? තියනවනම් ඒක කොච්චර අඩුද? 100 ප්‍රමාණය ගත්තොත් දශම ගානක්වත් නේද? තමන් වාහනයක් අරගෙන යනකොට පාරක ඇවිදගෙන යනකොට එතකොට මොන හරි කාලය වෙලා ඉතිරි ටික නේද? කඩලා ටිකක් ආවොත් බස් එක හැමතැනම කෝච්චිය හැමතැනම මට මොකද්ද තියෙන අයිතිය මට අයිති නැති බිමක මගේ කැලිකසල ටික දාලා යන්න. තියෙන අයිතිය මොකක්ද? නේද? ලස්සන තැන් තියෙනවා පාරවල් අයිනේ. ඉතින් අපිට ගමනක් යනකොට තමයි අපි ඉස්සෙල්ලාම හොයන්නේ කට්ටියට මේක දෙලා කෑම කන්න පුළුවන් තැනක් තියෙනවා නම් අපේ කොච්චර දෙයක්ද හැම තැනම පාරවල් අයිනේ අවුවයි සද්දෙයි ඔක්කොම තියෙනකොට මෙන්න තැනක් දෙකක් හම්බ වෙනවා නේද එතකොට ඔන්න තුරු ලතාවක ඉඳ තියෙන තැනක තියෙන සහනේ දැනන්නේ ඒ වෙලාවට වැඩේ කරගත්තා යන්නේ කොහොමද ඔක්කොම ටික එතනින් එලා යන්නේ ඊළඟ දවසේ මටම එන්න බෑ දැන්ට නේද එතකොට අපි જાතියක් වශයෙන් ලොකු පිරිහීමක් තියෙනවා මේ වගේ අනිත් අය ගැන හිතන්නේ නැතිකම් හින්දා නේද? කරපු කියපු දේවල් ගැන හිතන්නේ නැතිකම් හින්දා. ඒකින්ද අපි සමහර වෙලාවට හරීම ගෝරනාඩුකාරයෝ බවට පත් වෙනවා. සමස්තයක් වශයෙන් රටම ගත්තහමත් වෙනත් නේ අතීතය දිහා හැරිලා බැලුවොත් හරීම ඥානාන්විත වැඩ තමයි අපි කරලා තියෙන්නේ කියලා හොඳට පේන්න තියෙනවා. හරියට හිතලා බලලා තමයි නායකයෝ එහෙම පත් කරගෙන තියෙන්නේ. හරිද? ලැජ්ජාව කියන එකේ මම කියන්නේ මේ වතාවේ එහෙම නෙවෙයි මේ වතාවේ විතරක් නෙවෙයි හරිද මොනවා කරන්නද නේද ඒ තමයි අපේ දැනුමේ හැටිද ඇයි අපිට යමක් හිතන්න බැරි ඇයි අපිට විවෘත මනසකින් හරි යමක් හිතන්න බැරි ඇත්තටම කියනවා අපි හිතන්නේ නෑ හිතන්න හිත යොමු කරන්නේ නෑ ගවේෂණය කරන්නේ නෑ හරියට කරුණු විමසන්නේ නැතුව කවුරු හෝ කියන දෙයක් අපි එකපාරටම නේද? එකපාරටම ක්‍රියාත්මක භාවයට ගන්නවා. ඡන්දයක් එහෙම කාලයක් ඉට්ටුවක් යනකොට මොකද කරන්නේ? කවුරු හෝ කියන දේවල් පිටිපස්සේ රැල්ලක් හැදිලා යනවා රැල්ල පිටින් යනවා මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට කියලා. මේක තමයි හොඳ කියලා. එතකොට අපි කියයි නෑ හාමුදුරුවනේ මම ලොකුම තැනකින් පටන් ගන්න පල්ලෙහාරෙන්ඩයි හදන්නේ පොඩ්ඩක්. මොකද මේ පැය අපි වෙන් කරගන්නේ සමාජ කතිකාවත් සඳහා හින්දා සමස්ත රට ගැනම අපි හැමදාම ටිකක් හරි සාකච්ඡා කරන්න ඕනේ. මොකද ඒකත් අපේ වගකීමක්ද නැද්ද? බෞද්ධ අපිට අපේ පින්නත් නේ බෞද්ධ අපිට අභිමානයක් තියෙනවා. හරිද? අපි බෞද්ධ විදිහට රටට මඟ පෙන්වන්න ඕනේ. හරි? රටට මඟ පෙන්වද්දී ඒක කිසිම විදිහකින් මොකද අපි තමයි ලෝක බලවතුන් හමුවේ මේ වෙනකන් රට කෙලින් කරගෙන එන්න තියෙන එකම සාධකය තමයි බෞද්ධකමෙන් ලැබෙන පන්නරය. හරි. මේ බෞද්ධයන්ගේ එකමුතුව නියම බෞද්ධ විදිහට තියෙන තාක්කල් ඒක අනුන්ට ගරහන, අනුන් පහතර දාන සමානාත්මතාවය ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමීව කටයුතු කරන බෞද්ධයෝ නෙවෙයි. ඒ අය කොයි විදිහටද? අනුන්ට පීඩා පිණිස, තමන්ට පීඩා වෙනවා. ඒතර හොරකම් කරන, දූෂණය කරන, තමන්ගේ ඒ කියන්නේ දැඩිව තමන්ගේ ලාභය ගැන හිතන, තමන් දේශය තමන්ගේ දේශය විතරක් ක්‍රියාත්මක කරන්න හදන, තමන්ට බෞද්ධික දේශයක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න හදන අලජ්ජීව කටයුතු කරන අය බෞද්ධයෝද? අන්නේ බෞද්ධ ප්‍රතිපත්තිය බෞද්ධ කියලා කියේ බෞද්ධ ප්‍රතිපත්තිය තමයි අපි අපේ රට මේ තාක්කල් හරියි යම්කිසි ආකාරයක අභිමානයකින් ඉදිරියට එන්න යම් බලපෑමක් වුණා නම් සිද්ධ වෙන්නේ බෞද්ධ ප්‍රතිපත්තිය තුනේ. අපි බෞද්ධයන්ගේ එකමුතුවකින් මේ ප්‍රතිපත්තිය රටට දුන්නේ නැහැ. හරිද? ඒක අඩු කරා, අවම කරා. අපි නිහඬ සාධාරණව පැත්තකටලා ඉන්න පුරුදුනා. ඒකෙන් මොකද කරේ? එක එක එක එක ආකාරයේ මිනිසුන් Tamanට අවශ්‍ය විදිහට මේ රටේ තීරණ ගන්න පටන් ගත්තා. නේද? ඒවා සමහර විට රුසියාවට ගැලපෙන තීරණ ඒවා සමහර විට එංගලන්තයට ගැලපෙන ඒවා ඒවා සමහර වෙනත් රටවල් වලට ගැලපෙන ඒවා ඒවා ක්‍රියාත්මක කරේ ඇයි අපිට බැරි වුණේ අපිට ආවේනික තැනකට එන්න නේද අන්න ඒක තමයි පළවෙනිම අපි ප්‍රත්‍යවේක්ෂාවක් විදිහට කරලා බලන්න ඕනේ හ්ම් අපේ වැරදිච්ච තැනක් තියෙනවා නේද ඉතින් මේක අද අපි ප්‍රධාන කාරණාව කතා කරනවා නමුත් අපිට පුළුවන් මේ සඳහා කොතනින්ද අපි පටන් ගන්න ඕන? මේ කතා කරන හැම දෙයක්ම අපේ පින්නන්නේ අපි කොතනින්ද පටන් ගන්න ඕන? තමන්ගෙන් පටන් ගන්න ඕන. තමන්ගෙන් පටන් ගන්න. ඉන්නේ මේ පටන් ගැනීම සඳහා අපි සමස්තයක් දිහා බලන්න ඕනේ. එතකොට අද ඉඳන් අපි ආරම්භ කරන මේ ධර්ම කරුණ. මේ ධර්ම මේක ධර්ම කරුණක්. හරි මේක කතා කරා කියලා කාටවත් හානියක් වෙන්නේ නැහැ. මේක බෞද්ධ අපේ තියෙන අයිතියක් නේද? අපිට අපේකම රැක ගන්න පුළුවන් අපි කාටවත් අපේ ද්‍රවිඩ ඥාතීන්ට මුස්ලිම් ඥාතීන්ට කිසිම කෙනෙකුට අපි හානියක් කරන්නේ නැති පිරිස්. ඒ අතර අපේ අතර ඉන්න අපේ පින්නන්නේ අපි වගේම දුක් විඳින අපේ ද්‍රවිඩ ඥාතීන්. ඒකට අපි ඥාතීන් විදිහට සලකන්න ඕනේ. හ්ම්. අතර මුස්ලිම් ජාතික අය තවත් නොයේකුත් ජාතිකයන් ඉන්නවා. ඒ අයත් එක්ක අපි සහයෝගයෙන් හිටියෙම නැද්ද? හිටියා. මේ ඔක්කොම පටු දේශපාලන සහ වෙනත් නොයෙකුත් ආකාරයේ ක්‍රියාමාර්ග. මොකද අපිව අපේ එකමුතුව බිඳ අපිව දුප්පත් තත්ත්වයේ තබාගත යුතුව තියෙනවා ලෝකේ බොහෝ පිරිස් වලට. හේතුව දන්නවද මොකද්ද කියලා? ඔය හේතුව ගැන මම කියන්නේ මෙන්න මෙහෙම. අපි ඔක්කොම ගොරා පෝසත් වුණා කියලා දන්න. මුළු රටම මාසික ආදායම ලක්ෂ දෙකක් විතර වෙනකන් ලක්ෂ දෙකක් තුනක් වෙන මට්ටමටපත් වුණා. හදිස්සියකට ගෙදරක උදව්වකට කවුරු හරි හොයාගන්න ලංකාවෙන් පුළුවන් වේද? හදිස්සියකටවත් බෑ නේද? සමහර අය තමන්ගේ කවුරු හරි කෙනෙක් ලෙඩ වුණාම මුදලට කවුරු හරි හොයාගන්නවා. සල්ලි වලට පුළුවන්ද? සල්ලි වලට පුළුවන් අන්න අර දුප්පත් මිනිසයා දුකටපත් වෙච්ච මිනිස්සයා ඉන්නකම් සල්ලි වලට හොයාගන්න පුළුවන්. නැත්තම් හොයාගන්න බෑ. හා. දැන් ඉන්න ඒ කතාව සංසන්දනය කරන්න ලෝකේ බලවත් රටවල් සහ දුප්පත් රටවල් ගැන. තේරෙනවද වැඩි දැන්? දැන් තේරෙනවද? එහෙනම් අවශ්‍යතාවය තේරුණාද? දුප්පත් රටවල් දුප්පත් විදිහට තබා ගැනීමේ අවශ්‍යතාවය සූරායකයන් වලට නේද? එතකොට ඒ වගේ බොහෝ දේවල් තියෙනවා ඒ රටවල් හුරා කන්න පුළුවන් විතරක් නෙවෙයි සමහුරා කෑම විතරක් නෙවෙයි එයාලට මේ දුප්පත් රටවල් නැතුව ජීවත් වෙන්න බැරි සල්ලි වලට මොකුත් කරන්න බැරි හින්දා. සල්ලි වලට කරන්න බැරි දේවල් වගේ තියෙනවා. එතකොට ඒ ලෝකයේ ඉන්න සමහර ඒ අය ඒ ඒ රටවල් වල තියෙන සංස්කෘතිය කඩන්නේ ඒ සංස්කෘතිය තුල එකමුතුක ඉන්නවා. හැම ජාතියක්ම යම් සංස්කෘතියක් තුල එකමුතු වෙලා ඉන්නවා. ආගම් තුල එකමුතු වෙලා ඉන්නවා. ආගමක් සංස්කෘතියක් කියන්නේ මේ මිනිසුන්ට එකතු වෙන්න තියෙන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාවට සමහර අය හරි බයයි. දැන් අපේ මුස්ලිම් ඥාතීන් ගත්තොත් ඒ අය සමහර අය අපිට වගේ නෙවෙයි යාලට හොඳ ලස්සන නීති තියෙනවා. හරි කෙනෙක් අනිත් අයව දිනු කරවන්න හරි අපි ඒවට ඒවට ගරහන්න හොඳ නැහැ. ඒවා හොඳ නීති තියෙනවා. ඒවා ඒවා තියෙනවා පැහැදිලිවම කෙනෙක් එයාලගේ වර්ගයේ කෙනෙක් දුප්පත් භාවයට පත් වුණොත් කොහොමද ඉහළට උසලා ගන්න කියලා ක්‍රමවේද තියෙනවා. එතකොට ඒ ඒ ක්‍රමවේද වලට බියක් තියෙනවා එයාලගේ. හරිද? එතකොට මේ කුමන හෝ ආකාරයකින් යම්කිසි කෙනෙක් ඒ වගේ රාමුවකට රැඳිලා තියෙනකොට ඒක තුල යාළුවෝ එකමුතුවක් තියනවද නැද්ද? අන්න එකමුතුව ඒ එකමුතුව ඒ જાතිය කුමන හෝ જાතියක එකමුතු වෙන්න තියෙනවා නම් යම්කිසි ආකාරයක ප්‍රතිපදාවක් අන්න ඒ ප්‍රතිපදාව ප්‍රතිපදාව තුලයි ඒක රාශී වෙන්නේ කියන්නේ පිටසක්. එහෙම නැතුව මේ පුද්ගලය තුල ඒක රාශී වෙන්න බෑ. මොකද පුද්ගලයා නිබඳව වෙනසකට භාජනය වෙනවා. මොහොතින් මොහොත මොහොතම අද ඉන්න එක නෙවෙයි හෙට. හෙට ඉන්න එක නෙවෙයි අනිද්දා. ඒකයි පින්නන්නේ අපිට ලොකු වැරදීමක් කරලා තියෙන්නේ. පුද්ගලයා නිබඳව වෙනස් වෙනවා. අපි පුද්ගලයා හොයලා පුද්ගලයාව ගිහලා ඉහළ පුටු වලින් තියනවා. තිබ්බ ගමන් මොකද වෙන්නේ? ඒ පුටුවේ බලය ඒක මේ මේ නිකන් සුරංගනා කතාවක් නෙවෙයි. ඒ පුටුවත් එක්ක එන බලය කියන දේ එයාගේ මානසිකත්වයට ඍජුවම බලපෑමක් කරනවා. හරි ඒක අපි දන්න හේතුඵල ධමයක් ඒක. එතකොට ඒකත් එක්ක පුද්ගලයා මත රඳාපවතින සූදානම් වෙච්ච අපි පුද්ගලයෝ මත රඳාපවතින සූදානම් වෙච්ච අපිට ලොකු ගැටලුවක් එනවා. ඒකින්ද මොකද කරන්න ඕනේ? ප්‍රතිපදාවකුයි සකස් වෙන්න ඕනේ. ඒකයි අපි නිබඳව කියන්නේ බෞද්ධ ධර්මයේ මූලික වෙලා ජාතික ප්‍රතිපත්තිය සකස් වෙන්න ඕනේ. රටට එකම නීතිය සකස් වෙන්න ඕනේ. හරිද? එන්න ඒකයි කියන්නේ ඒක හැදෙන්නේ බෞද්ධකමත් එක්ක තමයි. මොකද රට බෞද්ධ රටක්. ඒකත් එක්ක කාටත් ගැළපෙන ඉතාම සාධාරණ ප්‍රතිපදාවක් මේක තිබුණා තියෙනවා නිබඳව ඒවා වෙනසකට භාජනය වෙනවා ඉතාම අලජ්ජී විදිහට පටු විදිහට වෙනස්කම් ඇති කරන ඒ වගේ. එතකොට ඒ එන්න ඒකේ ලාභය තියෙන්නේ කාටද? අන්න අර කියන බලවත් රටවල් වලට. හරිද? අපි අතර ಜಾති වශයෙන් හරි ආගම් වශයෙන් හරි කුමන හෝ බෙදීම් ඇති වෙන එකේ ලාභය තියෙන්නේ මේක අපි තව පැහැදිලි කරගන්නවා මෙන්න මේ ක්‍රමයට. උදාහරණ වලින් තමයි මේවා පැහැදිලි කරගන්න හොඳට. එක ගෙදරක ඉන්නවා පස් හය දෙනෙක්. මේ ඉන්න පස් හය දෙනා අපේ අම්මයි තාත්තයි පුතයි සහෝදරය තව කවුරු හරි කවුරු හරි ඉන්නවා. මේ කට්ටිය හැමදාම හැන්දෑව එකතු වෙලා මේ තමන්ගේ දියුණුව ගැන කතා කරනවා. පන්සිල් එහෙම සමාදන් වෙලා තමන්ගේ දියුණුව ගැන කතා කරන හැමදාම. අන්නේ දියුණුව ගැන කතා කරනකොට මේ හතර පහ දෙනා එකතු වෙලා ඉතින් මේ කට්ටිය අඩුපාඩු සකස් කරගෙන අපි මේ විදිය තමයි කරන්නේ. හෙට දවස් අපි මේ විදිය තමයි ගත කරන්නේ. මෙහෙමයි වෙන්න ඕනේ කියලා සාකච්ඡා කරනවා. මේක බලාගෙන ඉන්න මේ දියුණුව ඉවසන්න බැරි පිරිසක් එකතු වෙලා මොකුත් කරන්නේ කරන්නේ ඇවිල්ලා වෙන මොකවත් කරන්නේ කරන්නේ හරියලා අපූර්ව උපක්‍රමයක්. බලන්න මේ උපක්‍රමය හරියනවද කියලා ඕන පාවිච්චි ගන්න. හරිද? කිසිම කාරණාවක් නැතුව ඇවිල්ලා ඒ ගෙදර අම්මට අභූත චෝදනාවක් කරලා යනවා. ටික පරස වචනයක් කියලා යනවා. ආපු එකන ආයෙ මොකුත් අහන්න හිටියෙත් නැහැ. අපිට තියෙන ඕක කියන්න විතරයි. කිව්වා මොනවා හරි කිව්වා ගියා යන්න. දැන් හැන්දෑවේ වෙනදා හැමදාම හැන්දෑවේ දියුණුව ගැන කතා කරපු gedara කට්ටිය දැන් අද මොනවද කතා කරන්නේ? අද කතා කරන්නේ අන්න අරයා ඇයි අරක කියලා ගියේ කියලා මුළු දවසම කතා කරනවා. ඕක දවස් දෙකක් විතර තුනක් විතර කතා කරනවා. දැන් ඊට පස්සේ අරකට කියලා ඊළඟ දවසේ තාත්තට බැලලා යනවා. තාත්තට බැලලා යනවා හොයන්නවත් නැතුව යනවා. එකක් දාලා යනවා කියලා මම කියන්නේ. ඊට පස්සේ කතා කරන්නේ දා අම්මට බැන්න අද තාත්තට බැන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ නේද මේ මිනිස්සුන්ට අපි මොකද කරන්නේ අරම මේවා කියලා ඊට පස්සේ දවස් 3ක් 4ක් විතර යනකොට බිත්තරේකුයි තහඩු කෑල්ලකුයි තඹ තහඩු කෑල්ලකුයි හරිද තව නූලකුයි හරිද මොනවාර ටිකක් අරගෙන අල්ලා මිදුල මිදුල ළඟින් තියලා යනකට හරි අම්මා මිදුල අතු ගන්න ගියාම මේක දැක්කයි දවසේ දැන් මොකද හිතන්නේ හරි අද ඉඳන් එදා ඉඳන් මොනවද කතා කරන්නේ මේක ගැන කතා කරනවා හරිද ක්‍රියා ක්‍රියා. එතකොට අන්තිමට මේ පවුලේ කට්ටියට දිනුව ගැන කතා කරන්න වෙලාවක් නැති වෙනවා. ඒකට මම කියන්නේ බලු කට්ටක් සූප් කරන්න දෙනවා කියලා. එතකොට මේ ලෝකයේ ඉන්න මිනිස්සුත් මොකද කරන්නේ? අපෙත් කීප දෙනෙක් අල්ලගෙන අපිට දෙනවා වැඩක් නැති දේවල් සූප් කරන්න. එතකොට අපි මොකද කරන්නේ? දෙකට බෙදෙනවා, තුනට බෙදෙනවා, 10ට බෙදෙනවා, 15ට බෙදෙනවා. ඒ වගේ සූප් කරන්න දුන්නේ එකක් තමයි බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා කියන එක. හරිද? ඉතින් මේ කාරණාව කුමන හෝ ආකාරයකින් මේ සමාජයට දැම්මට පස්සේ මොකද වෙන්නේ? අපි බෞද්ධ දෙකට බෙදිලා හරි මේ අපි දෙන්න ඉන්නේ එක ළඟ ගෙවල් දෙකේ බොහොම සමගියෙන් නම් දැන් මං කියන්නේ බුදුහාමුදුරු ඉන්දියාවේ පුදුනා කියලා මේ තව කෙනෙක් කියන්නේ ලංකාවේ පුදුනා කියලා අපි දෙන්න මූලින් මුණ බලා ගන්න නේද? ඒ රූප කරන්න එකක් හම්බෙලා. හරිද? මේ තරම් අදම වුණා අපි. නේද? මේ තරම් අදම වුණාද නැද්ද? ඔන්න මොකද කරන්නේ අපි නිකන් ගාතාවක් වගේ හරිය ආසාවෙන් අපිට මහා හැඟීමක් ඇති වෙන නේද මේ හරිම ලොකු ශ්‍රද්ධාවකින් අපි ශ්‍රවණය කරපු සින්දු තියෙනවා. ඒ වගේ ගීතයක් තමයි දන්න බුදුන්ගේ ගීතය. හරිද? ඒ කට්ට දවස් 30 සූප කරක් දන්නේ පහුගිය කාලේ. දන්න බුදුන්ගේ ගීතය නිදහස් දවසේ පල්ලිය ගායනා කරන විදිහට ගායනා කළ පෙන්නනවා අපිට. අපේ නිදහස් සමරන දවසේ පල්ලිය ගායනා කරන නිසා ගායනා කරලා අපිට පෙන්නන. අපිට මොකද වෙන්නේ? අපි කට්ට විසි කරනකොට ඔව් කවුරු හරි කට්ටක් විසි කරනකොට ඒ කට්ට ගිහිල්ලා අල්ලගන්නේ කවුද? සාමාන්‍යයෙන් අල්ලගන්න ගතිය තියෙන්නේ මුණුන්ගේද මස් කට්ට විසි කරනකොට. අන්න ඒ ත්‍රිසං ගතිය අපිටත් වෙනවා. අපිට තේරෙන්නේ නැහැ, ඔළුවට තේරෙන්නේ නැහැ. මං කියන්නේ ඒවා කතා නොකරමින් ඉන්න ඕනේ කියන එකද? නෑ, කට්ට අයින් කරන්න ඕන අපි. කට්ට අල්ලගන්න නැතුව කට්ට අයින් කරන්න විතරක් ඕන. ඒ ටික විතරක් අපි ඇත්තටම මතකේ තියාගත්තොත් නුවණින් නේද? කට විසි කරාම බලු කටු තියාගෙන ඉන්න බෑනේ මස් කටු තියාගෙන ඉන්න බෑනේ අනවශ්‍ය කටු. එහෙනම් කට සූප්පු කරන්න නැතුව කට අයින් කරන්න ඕනේ. හරිද? ඉතින් අන්න ඒක තමයි ඒ අයින් කිරීම සඳහා කටයුතු කරන්න ඕනේ. ඒකට මෙන්න මේ කාරණා ටික ඇති. සිහිය උපද්දවුවාම හොඳටම ඇති. නේද? එතකොට ඒ ඒ ඒ ඒ මිනිසුන් එක එක ආකාරයට ශ්‍රී ලංකාවේම ඉන්න සමහර ආත්මාර්ථකාමී මිනිසුන් තමන්ගේ තමන්ගේ වැඩ පිළිවෙල ඊටාම කැත විදිහට අරගෙන යනවා. ඒ මොකද සමහර අය ලනු කාලා සමහර අය ලනු දෙන අයත් එක්ක එකතු වෙලා ලොකු මුදල් නේද ලබාගෙන. බලන්න මොහොතකට කල්පනා කරලා සමහර සමාජ අසාධාරණ සිද්ධ කරන සංවිධාන සහ පුද්ගලයෝ ජාතික වශයෙන් ආගමික වශයෙන් ආගම විකෘති කරන හරි විහිළු සපයන සමහර ඇත්තෝ කිසියම් තැනකින් සම්පාදනය කිරීමක් ගැන ආරංචියක් නැහැ. සම්මාදම් කිරීමක් ගැන ආරංචියක් නැහැ. නමුත් කොහොමද තියෙන මුදල්? නේද? මේවා යට අපේ හරියටම මර්මස්ථානයටම අපේ හරියටම අරටුවටම පහර ගහන වැඩ පිළිවෙල මොනවට ක්‍රියාත්මකයිද නැද්ද? නේද? එක පැත්තකින් සමහර අය එක පැත්තකින් මේ දේවල් සම්පාදනය කරන් යනකොට තව පැත්තකින් නායකයෝ මේ දේම කරනවා. දැන් මේ දවස්වල නිහෝන් සැප ලැබේවා. තරුවන් සරණයි. දන්නව නේද? මොනවද කියලා? රාජ්‍ය ගුවන්විදුලියේ විකාශනය කරගන්න සූදානම් කරලා තියෙන තිබ්බනාට්‍ය වල නම නිර්වස්තම් පරමංසුකම්. මොකද මේ කරන්නේ? නේද? ඉතින් මේවත් එක්ක අපේ පින්නත් මොකද වෙලා තියෙන්නේ? අපිට බොහෝම තද බල අසාධාරණයක් සිද්ධ වෙනවා නේද? ඊටාම තද බලද උල්ලංඝනය කරනවා බෞද්ධයාගේ තිබු බෞද්ධ ගෞරවය නේද? තද බල ලෙස උල්ලංඝනය කරනවා. අපේ කොයි ගෙදරද කොයි පන්සලේද අපි අපේ මං අහන සිංහලයේ කිසිදු ගෙදරක බල්ලෙකුට බලලෙකුට සරණ කියන නම දාලා තිබ්බද? නිකන් මං අහන්නේ මට මේක ආවේශනය කරගන්න ඕන හින්දා. හරිද? මේවා දැන හෝ ඒ කරන අය දැන හෝ නොදැන පන්සලේ ඉන්න සතාගෙනම සරණ. පන්සලේ කුමන සරණද තියෙන්නේ? තෙරුවන් සරණ නේද? ඒතර මේවායෙන් වෙන්නේ අපේ හිතවල තියෙන මහා ගෞරවය නේද? එතකොට කැත නව කතාවලට ඊටාම කැත නව කතාවල නව කතාවේ ඉන්න යුවතියගේ නම යසෝදරා පුරුෂයාගේ නම රාහුල නැත්නම් රාහුල ඒ විදිහට මාරු කරලා දානවා. දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපි මේවා දැක්කා. හරි. නමුත් අපිත් මේ කතිකාවත ගොඩ නැගුවේ නෑ. දැක නිස්සද්දව නිකන් හිටව වැඩි දුර යන්නේ නෑ කියලා. නමුත් පින්නත් මේ අපි જાතියක් විදිහට ආගමක් විදිහට පහතටම වැටෙන්න හේතුව ඔන්න ඔය දේවල් මස් කට්ට සූප් කරා සමහර අය අපි නිස්සද්දව හිටියා මස් කට්ට අයින් කරේ නෑ. හරිද? මස් කට්ට සමහර අය සූප්පු කරා අපිට ඕක වැඩක් නැහැ මස් නැති ලේ නැති කට්ටක් විතරයි. ඕක සූප්පු කරන ටික දවසකින්ම එපා වෙයි කියලා අපි හිතුවා. ඒකින්ද අපි හැබැයි අයින් කරන්න කටයුතු කරේ නෑ. සූප්පු කරපුවාට මොකද උනේ? එයාලගේ දත් වලින් ලේ ආවා. එයාලා හිතුවා මස් කට්ටෙන් ලේ එනවා කියලා. නේද? අන්තිමට බලනකොට එයාලා හානි කරගන්නකොට එයාලට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. නමුත් එතකොට අපිටත් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ඒකින්ද මේ සඳහා අපි බෞද්ධ ප්‍රතිපදාව පැහැදිලිවම සමාජගත කළ යුතු වෙනවා ඊටාම සාධාරණව. හරි. ඉතින් ඒ සඳහා එකින් එක එකින් එක අපේ පින්වත්නි ඊටාම පුංචි දෙයක් හරි අපි අරගෙන. හරිද? සමාජයේ ක්‍රියාත්මක භාවයට ගන්න ඕනේ. ඒකට මම අද පුංචි යෝජනාවක් කරන්නයි හදන්නේ. දැන් අපි ප්‍රත්‍යක්ෂා ගැන ගොඩ දේවල් ඉගෙන ගත්තා. අපි තව ටිකක් කතා කරමු. කුමක්ද වෙන්න ඕනේ කියලා. ලෝකයට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. ඒ උත්තමයන්න් වහන්සේ ලෝකයේ තුන් ලෝකයේම තියෙන සත්‍ය తত্ত্বය අවබෝධ කරගෙන දේශනා කරන මහා උත්තමයන්න් වහන්සේ නම. හරි. සමාජයේ යහපත සඳහා සහ තමන්ගේ යහපත සඳහා අනුන්ගේ යහපත සඳහා දෙපැත්තේම යහපත සඳහා අකුසල් සිදු නොවීම සඳහා දුක් රැස් නොවීම සඳහා සහ දුක් විපාක නොලැබීම සඳහා හැම දිනෙකටම පොදු වශයෙන් ගිහි පැවිදි හැම දිනෙකම පැවිද්දන්ට ඊට වඩා ලොකු දේවල් තිබුණාට මේකත් තියෙන්න ඕන පැවිද්ද ළඟ. හරි? ඒ කියන්නේ පැවිදි සීලය තුළ මේක අන්තර්ගතයි. ගිහි සීලය තුලත් අන්තර්ගතයි. පොහේදා සිල් ගන්න අයගේ ජීවිත තුලත් අන්තර්ගතයි. හැම සීලයකටම පල්ලෙහින් සීලයක පදනමක් හදා දුන්නා බුදුරජාණන් වහන්සේ දියුණුව සඳහා. මොකටද අර මං කිව්වා කාරණා සියල්ල සඳහා. ඒ මොකද්ද? පංචශීලය. හරි. ඒ පංචශීලය සමාදන් වෙලා ආරක්ෂා කරනවා නම් යම්කිසි පිරිසක් ඒ සමාජය ඊටාම යහපත් සමාජයක් වෙනවා. බොරුවක්වත් කියන්නේ නැහැ නේද? නේද? නමුත් අපි හැමදාම අපිට මොකද්ද පුරුද්දකට අපි හැමදාම උදේට කාර්යාලයට ගියාම පාසලේදී මරණාධාර සමිතියේදී කුමන හෝ දෙයක් ආරම්භ කරන්න කලින් මොකද කරන්නේ? පන්සිල් සමාදන් වෙනවා. හරිද? නමුත් මේ පන්සිල් සමාදන් වීමත් එක්ක කොයි වෙලාවකවත් වැඩි දෙනෙක් මං පන්සිල් රකින්නවද කියලා කල්පනා කරේ නෑ. කල්පනා කරේ නෑ. කල්පනා කරේ නෑ. එහෙම නේද? පන්සිල් රකින්නද කියලා කල්පනා කරේ නැහැ. එහෙම කල්පනාක ඒක විතරක් නෙවෙයි අතීත ප්‍රත්‍යක්ෂාවකුත් ඕකස්සේ සිද්ධ වෙන්න ඕනේ. ඇයි මට ගිය සතියේ මීට කලින් පන්සිල් සමාදන් වෙච්ච දවසේ ඉඳලා අද මේ වෙනකන් මේ දැන් මං සිල් සමාදන් වෙන වෙලාව දක්වා මට එක මොහොතක් හරි මගේ අතින් සීලය කැඩුනා නම් මගේ අතින් සීලය කැඩුනා නම් ඇයි ඒක කරුනේ? ඇයි ඒ කරුනේ? මං අහනවා. ඇයි ඒ කරුනේ විතර නෙවෙයි? ප්‍රාණඝාත කරා නම් අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද සහ සුරාපානය. සුරාමේරය කියන එක. දැන් ඔය හැම දෙයක්ම ඔය පහම Tamanට පීඩා පිණිස පවතිනවද නැද්ද? අනුන්ට පීඩා පිණිස පවතිනවද නැද්ද? දෙපාර්ශ්වයටම පීඩා පිණිස පවතිනවද නැද්ද? අකුසල්ද නැද්ද? දුක් රැස් වෙනවද නැද්ද? විපාක ලැබෙනවද නැද්ද? ලැබෙනවා. එහෙනම් පංචිල් කියන එක මේ හයේ මේ හයම සිද්ධ වෙන එක. නේද? පංචිල් කැඩීම කියන්නේ මේ හයම සිද්ධ වෙන එක. එහෙනම් හැම හැමෝටම අයහපතක් වෙන මේ සීලය තුළ අපි බැලිය යුතු තියනවද නැද්ද? මට මේක නවත්තන්න බැරියයි. මටත් හානියක් වෙන දෙයක් නවත්තන්න බැරියයි. මගේ හිත ඒවා රකින්න තරම් තාම ශක්තිමත් නෑ. ධර්මයෙන් පෝෂණය වෙලා නෑ. වීරිය නෑ. ඉවසීම නෑ. අදිෂ්ඨානය නෑ. සිහිය නෑ. හරි? එහෙනම් මොකද කරන්න ඕනේ? අන්න ඒවා වර්ධනය කරන වැඩ පිළිවෙලට අන්න මම ප්‍රමාද වෙලා. හරිද? ඒ ටික අපි පස්සේ කතා කරනවා සති සම්පජාන්නයේදී සහ තවත් නොඑක් ධර්ම කරුණු අරගෙන මෙතෙන්ට අපිපත් වෙන්නේ කොහොමද කියලා කතා කරනවා. නමුත් මූලිකවම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන තැන ප්‍රත්‍යක්ෂ කරන්න ඕනද නැද්ද? එහෙනම් අපි මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂාව ආරම්භ කරනවා. හරිද? ඉතාලම පොඩි වෙලාවක්. හරි. එතකොට ඉතාලම පොඩි වෙලාවක් හරි පන්සිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා එක මොහොතක් ගත කරනවා. මම මීට කලින් පන්සිල් සමාදන් වෙන්න කලින් මීට කලින් පන්සිල් සමාදන් වෙච්ච වෙලාවේ නම් මේ මොහොත දක්වා පන්සිලය ආරක්ෂා කරාද? ඇයි බැරි වුනේ කියලා බලන්න. මේක ඉස්සෙල්ලාම ක්‍රියාත්මක කරන්නේ කවුද? අපි මම තමන්. හරිද? දැන් තමන් මේක ක්‍රියාත්මක කරනකොට ඔන්න තමන් තේරෙනවා මේකේ තියෙන වටිනාකම. එතකොට අපි පන්සිල් ගන්නේ ඊටාම දැඩි අදිස්ථානයකින්. හරි? එතකොට අන්න එහෙම යම්කිසි කෙනෙක් පන්සිල් සමාදන් වෙලා රැකලා දැන් මේක සමාජ කතිකාවතක් බවට පත් කරන්න නම් කොහොමද කරන්න ඕනේ? මේ ධර්මයේ ශ්‍රවණය වෙන තැන ඉන්නවා විදුහල්පතිවරු. කාර්යාලේ ප්‍රධාන අය ඉන්නවා සමාජ නේද? ආයතන ප්‍රධානීන් ඉන්නවා. එතකොට මරණාධාර සමිතිවල ලේකම්ලා භාණ්ඩාගාරිකලා සභාපතිලා ඉන්නවා. හරිද? නොයෙකුත් සංවිධාන ක්‍රියාත්මක කරන අය ඉන්නවා. කාට හරි බලපාන්න පුළුවන් අය නේද අපි හැමෝම. අඩුම ගානේ මේ ගෙදරින් අයට. නේද? තමගේ දරුවෝ දෙන්නට තමගේ දරුවෝ දෙන්නට හරි අපි අපිට බලපාන්න පුළුවන් දෙයිද? හොඳයි. අද සිට අපි ක්‍රියාත්මක වෙන වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා. මමත් මොකද අපි මේ ගුවන් කාලය විනාඩි 5ක් විතර නිස්සද්ද වෙන්න ගැනීම හරිය අසාධාරණයක් නේද? නැත්තම් මම මේක ගොඩක් කලින් කරනවා. හැබැයි මම මින් පස්සේ හැමදාම උදේට පන්සල් සමාදන්නේ ඉතලා චුට්ටක් මතක් කරනවා ප්‍රත්‍යක්ෂා කරාද කියලා. නමුත් ගුවන් කාලේ ගන්නෙ නැත්තේ ගුවන් කාලේ අපි නිසද්ද වෙලා දෙපැත්තෙන් ඇස් පියාගෙන හිටියොත් ඒක නේද? ඒක අපරාධයක් නේද? ඒක අපරාධයක් ඇස් පියාගෙන හිටියොත් අපිට කතා කරන්න තියෙන ඉතාලම කෙටි කාලේ වටිනා කාරණාවක් කතා කරන්න බැරි වෙන නිසා ගුවන් කාලයකට ගන්නෙ නැහැ. නමුත් මම මතක් කරනවා පන්සිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා තමන්ගේ ප්‍රත්‍යක්ෂව සිද්ධ කරාද කියලා. අපි මේක හැමෝම තමන්ට පුළුවන් තැන අඩුම ගානේ වයසක අම්මයි තාත්තයි ඉන්නවද? ඒ දෙන්නටත් මතක් කරනවා. අපච්චි ඔන්න අද ඉඳලා පන්සිල් ප්‍රත්‍යක්ෂා කරන්න ඕනේ. හරිද? ප්‍රත්‍යක්ෂා කියන වචනේ තේරෙන්නේ නැත්තම්. දැන් අපි කියනවා පිරික්සලා බලන්න. එහෙම නැත්තම් වැඩක් නැහැ. අදිස්ථානයේ පන්සිල් සමාදන් වෙන්න. හරිද? සිහියෙන් සමාදන් වෙනවා. ඒකෙන්ද මම පන්සිල් රකින්නවාද කියලා විමසලා බලලා කරන්න කියලා. පුංචි ළමයින්ට මේක ඉගැන්නුවොත් පාසලක ওই ළමයි හරීම ලස්සනට මේක කරන්න පටන් ගන්නවා. අපි චුට්ටක් වෙලා ඇස් දෙක පියාගෙන මළගිය ඥාතීන්ට ශෝක ප්‍රකාශ කරනවා නේද සමිතිවල එහෙම. නේද? ඒක ඇත්තටම පුණ්‍ය අනුමෝදනාවක්ද? නේද? නිසද්ද ඉන්නේ සංකේතයක් විදිහට. ඒකෙන් දෙපැත්තටම එක අතකින් බලනකොට වැඩ නැහැ. ඒක තේරුම ඒක නවත්තන්න කියන එක නෙවෙයි. ඒවා සමාජයේ ආපු අඩුම ගානේ මතක් වෙනවා යාළුවා. නේද? මතක් කරලා කෘතගුණ පූර්වකව එහෙම දෙයක් කරනවා. ඉතින් අතුලාන්ත පුණ්‍යානුමෝදනා කරනවා සමහර අය වෙලාවට. ඒ වගේ සිල් සමාදන් වෙන්න ඉස්සෙල්ලා පුළුවන් නම් එක මොහොතක් කවුරුත් නිසද්දව එක පොඩ්ඩකට ඇස් දෙක පියාගෙන මම පන්සිල් රකින්නවද? මම පන්සිල් රැක්කද? හරිද? අන්න ඒක හැමෝම පොඩ්ඩක් පිරික්සනවා නම් මේක ක්‍රියාත්මක කරවන්න රටේ හැමෝටම දායක වෙන්න පුළුවන් දෙයිද? හරිද? ඔන්න මම වගකීමක් බාර දෙන්නයි යන්නේ. හරිද? බලන්න අපේ මෙහෙණින් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. උන්වහන්සේ වටා යම්කිසි පිරිසක් ඉන්නවා. රටේ හැම තැනකම ඒ වගේ සමාජ නායකත්වයක් උසුලන අපි දෙන්නේ කියනවා කියලා හිතන්නකෝ. අපි දෙන්නෙක් ඉන්නවා නම් එක්කෙනෙක් කියන මම එක්කෙනෙක් අනිත් එක්කෙනා කියන දේ අහලා වැඩ කරන කෙනෙක් නම් දෙන්න අතර කතිකාවතක් තියෙනවා නම් හරි මේ මේ තැනදී ඔයා මට උපදෙස් දෙන්න මේ තැනදී මම ඔයාට උපදෙස් දෙන්නම් කියලා දෙන්නට දෙන්නා සහයෝගයෙන් වැඩ කරන දෙන්න එකද ඒ දෙන්න අතර තියෙන දේ මොකද්ද කතිකාවතක් විවාහය කියන්නේ මොකද්ද කතිකාවතක් ඒ දෙන්න කතා කතිකාවතක් ඇති කරගන්නවා මොකද්ද මරණකම් මම ඔහෙව බලා ගන්නවා අර පැත්තෙන් කියන මරණකම් මම ඔහෙම බලා ගන්නවා කියලා දෙන්න කතිකාවතක් ඇති කරගත්තා. එහෙනම් කතිකාවත පොතේක තියෙන එකක්ද කතිකාවත සමාජයේ ක්‍රියාත්මක වෙන්න ඕන එකක්ද? ඒකයි අපි මේ කියන්නේ සමාජ බෞද්ධ වශයෙන් ප්‍රත්‍යවේක්ෂාව කියන එක සමාජ කතිකතා කතිකාවතක් විදිහට සකස් විය යුතුයි. එහෙනම් මේක ක්‍රියාත්මක කරන බුදුරජාණන් වහන්සේගේ නියෝජිතයෝ කවුද? ආ සංඝරත්නයද? විතරද? නෑ නෑ මහා සංඝරත්නය විතරක් නෙවෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා මගේ සිව්වණක් පිරිස වික්ත විනීත විසරද බහොසුත ධර්මදර. හරිද? ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි අනිත්‍රිකයල ගුරුවරයාගෙන් අසාගත් දේ කියන දේශනා කරන විභජනය කරන හරිද? පරමත ධර්මයේ විසඳාලන ප්‍රාතිහාර්යයක් කොට ධර්මය දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු මම පිරිනම් පාන්නේ නැහැ කියලා මාරයට අභියෝග කරේ. එහෙනම් සිව්වණක් පිරිසම ධර්ම ප්‍රචාරය කටයුතු කරන අය වෙන්න ඕනේ. හොඳම ප්‍රචාරය තමයි ක්‍රියාත්මක වෙන කාරණාව ප්‍රචාරය කිරීම. නැතුව නේද ධර්ම කරුණු විතරක් කතා කරගෙන නෙවෙයි. ඒකින්ද අපි දැන් ආරම්භ කරන්න යන්නේ දැන් ඉඳන් හැමෝම යම් වගකීමක් හිතර ගන්න ඕනේ. මට යම් කොටසක් කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොටසක් කරන්න තියෙනවා. සමාජය වෙනුවෙන් මට යම් කොටසක් කරන්න තියෙනවා. මට උරුම වෙච්ච දායාදයක්. හෙට දවසේ අපි කතා කරන උරුම වෙච්ච දායාදයේ තියෙන වටිනාකම. හරිද? ඒත් මට උරුම වෙච්ච දායාදයක් තියෙනවා. ඒ දායාදය තමයි මට මේවා ලැබුණා. නේද? එහෙනම් මම මේක ආරක්ෂා කරලා සෙට්ටුවේ දාලා තියාගන්නවා වාගේම අනිත් අයට මේකෙන් ප්‍රයෝජන ලබා දෙන්න ඕනේ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපි වගකීමක් ගන්නවා මම මගේ ශක්ති පමණින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය රටේ ස්ථාපිත කරන්න කටයුතු කරනවා. අපි හැමදාම අනිත් අයට බනිනවා. නේද? අපි හැමදාම අපෙන් ඉහළ ඉන්න අයට බනිනවා. මෙයාලට කිසි වමනාවක් නැහැ කියලා. හරිද? නේද? අපි රටේ ඉන්න මහා නායකයාට බනිනවා. මෙයාට කිසි වමනාවක් නැහැ මේ රට හදන්න කියලා. ඊට අපි දෙවෙනි නායකයටත් බනිනවා. ඇත්ත බයින්න ඕන තමයි. ඒක වෙනම කතන්දරයක්. හරිද? හැබැයි මගේ යටතේ මගේ ගෙදර ඉන්න අය මට බයිනවා. එයාට කිසි උවමනක් නැහැ මේ ගෙදර හදන්න කියලා. කවදා හරි බයිනවා. ඇයි? මටත් බලනකොට මගේ නායකත්වයේ යටතේ තියෙන කොටස හදා ගන්න කිසිම උවමනාවක් තිබිලා නැහැ. මට ඔළුව තිබිලා තියෙන කොහේ ගැන හිතන්නද? මට බලපෑම් කරන්න බැරි තැන ගැන හිතලා ඉන්නයි. ඒකද අපි පැහැදිලිව මේ මේ මහ පොළවේ අඩිය ගහලා ජීවත් වෙනවා නේද බෞද්ධ ධර්මයේ ස්ථාපිත වුණොත් ඒ ධර්මය තුලින් පෝෂණය වෙනකොට අපේ පින්වත්නි ඒ ධර්මය තුලින් පෝෂණය වෙන ඇත්තන්ගෙන් निराවුල් මනසක් මනස් තියෙන නිවරුල් මනසක් තියෙන පුද්ගලයෝ ටික ටික බිහි වෙනවා හරිද ඒක ලෝක ධර්මතාවයක් ආශ්‍රය කරන විදිහ අනුව තමයි අතීත දේවල් නැగిලා එන්නේ බලන්න අපි අතීතයේ ගොඩාක් හිතවත් ආශ්‍රය කරපු කෙනෙක් කාලයක් ආශ්‍රය කරේ නැත්නම් එයා ගැන මතකය අමතක වෙලා යනවා. නමුත් හදිස්සියෙම එයා හම්බුනහම ආය ඔක්කොම මතක නැගිලා යනවා. වගේ සංසාරගත යහපත් සිතුවිලි අපි ගොඩ වර්ධනය කරලා තියෙන අය. ඒකයි අපි මනුස්සය වෙලා ඉපදුනේ. නේද මේ බුද්ධෝත්පාද කාලයක උත්පත්ති ලැබුවේ මේ ජීවමානව ධර්මයේ පවතින කාලයක අපි මේ උත්පත්ති ලැබි අපිට ධර්මයේ ලැබෙන අපි බොහෝ කුසල් කරගත්ත අය හින්දා. ඉතින් මේ අකුසල් ගොඩේ ඉන්නකොට ඒ කුසල් යට වෙලා. ආයතරයක් කුසලයන් වර්ධනය වෙනකොට බොහෝ කුසල් කරපුවා ඉක්මනට වර්ධනය වෙනවා. එහෙනම් කුසල සම්පන්න නායකත්වයන් ටික ටික හැම ශේත්‍රයකම බිහි වෙන්න පටන් ගනි. ওই වගේ කුසලයක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත්. එහෙනම් පන්සිල් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රත්‍යවේක්ෂා කිරීම. පන්සිල් ක්‍රියාත්මක කරන ආකාරය ගැන අපි පස්සේ සාකච්ඡා කරන සතියක් මාරගෙන. සීලය පිළිබඳ කතා කරද්දී. නමුත් අද අපි කතා කරේ මොකද? ප්‍රත්‍යවේක්ෂා කිරීම. හරිද? මේ ක්‍රියාපිරිවෙත අපි දන්න දන්න හැම තැනකම ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි Tamanට පුළුවන් හැම තැනකම පන්සිල් සමාදන් වෙන්න ඉස්සලා මොහොතක් ඇස් දෙක පියාගෙන මට සීලය රකින්න පුළුවන් වුණාද? මීට කලින් පන්සිල් සමාදන් වෙච්ච වෙලාවෙ ඉඳන් මේ මොහොත වෙනකන් සීලය රකින්න පුළුවන් වුණාද? පුළුවන් වුණාද? පුළුවන් වුණාද කියලා මෙනෙහි කරලා බලලා මම කොහොම හරි මේ දේ කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන සිල් සමාදන් වීම සිද්ධ කළ යුතු තියෙනවා. හරි සීලයේ තියෙන වටිනාකම ගැන කතා කරනකොට අපිට මේක තවත් ඉස්සරහට ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒකද මම ඉතාම ගෞරවයෙන් මතක් කරන තමන්ගේ යුතුයකම සිද්ධ කරන්න. හරිද? ඇයි ප්‍රත්‍යවේක්ෂාව නිවැරදිම වෙනසක් සඳහා. නිවැරදිම වෙනසක් සඳහා. මේ වැඩසටහනේ මුඛ්‍ය තේමාව තමයි නිවැරදිම වෙනසක් සඳහා ප්‍රත්‍යවේක්ෂාව. එහෙනම් ඒක බෞද්ධයාගේ තිබිය යුතු වටිනාම අදහසක්. ඉතින් ඒ නිසාවෙන් අපිට අපේකම ඉතුරු කරගන්න නම් අපිට අපේ රට ඉතුරු කරගන්න නම් ජාතිය ඉතුරු කරගන්න නම් ආගම ඉතුරු කරගන්න නම් නේද අපේකම ඉතුරු කරගන්න නම් අපි නිවැරදිම වෙනසක් සිද්ධ කරගත යුතු වෙනවා. ඒ සඳහා සියලු බෞද්ධයෝ එක රාසි වෙන්න ඕනේ. හරි ඒක රාසි වෙනවා කියන්නේ එක තැනකට එකතු වෙලා පාරවල් ගන්න රස්තිවාද වෙලා කෑ ගහන දඟලන එක නෙමෙයි ප්‍රතිපත්තියේහි එකතු වෙන්න ඕන. ප්‍රතිපත්තියෙහි එකතු වෙන්න ඕන. ඒ සඳහා අපිට යම් තෝතැන්න සකස් වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂා වැඩසටහන කියලා කියන්නේ අපිට එකතු වෙන බිම, එකතු වෙන තැන, එකතු වෙන භූමිය නේද? එහෙම ගන්න නැතුව නක් මේ දඟලන්නේ නේද? හැමෝටම වුණාව තියෙනවා බොහෝ බෞද්ධයන්ට වුණාව තියෙනවා නිවැරදි තැනක ඒකරාශී වෙලා යහපත් පුද්ගලයෙ විදිහට ලස්සන චින්තනයකින් යුතුව ඉන්න ආසාව තියනවද නැද්ද? තියෙනවා නේද? එහෙනම් ඒක රාශි වෙන්න භූමියක් සකස් කර ගැනීම අපි අපි මේකට වෙලා කරගන්න ඕනේ. කවුරුවත් හදලා දෙනකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ සඳහා හැමෝටම අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ සදැහැති පිරිසක් කියලා සඳහන් කරලා තියෙන්නේ ඒ වගේම මේ හැමදෙනාම අරමුණු කරගන්නවා අපවත් වේවදාල සියලුම ස්වාමින් වහන්සේලාට ඒ වගේම ලලනි මහත්මිය හා ඇගේ පියාණන් ප්‍රදාන සියලු දෙනා නම් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් අතුළු පින් බලාපොරොත්තු වෙන සියලුම සත්වයින්ට පුණ්‍ය නමෝදනා කිරීමත් මේ ධර්ම දේශනාමය කුසලය ගරුතර ස්වාමින් වහන්සේට තමන් වහන්සේගේ පරමාර්ථ කරා යාමට පාරමිතාවක් වේවා ධර්ම ශ්‍රවණයේ කුසලයේ සහභාගී වූ සැමටත් නිවසේ සිට ශ්‍රවණය කරන සම්ප්‍රත උතුම් නිර්වාණ අවබෝධයටම පාරමිතාවක් වේවා සියලු සත්වයෝ නිවනින් නිවි සැනසෙත්වා කියලා ඊටාම උතුම් ප්‍රාර්ථනාවන් සහිතව තමයි තමන්ගේ නංගොත්ව සඳහන් කරන්නේ නැතුව මේ ධර්ම දේශනාවේ මේ ධර්ම වැඩසටහනේ දායකත්වය දරන්නේ ඉතින් අද මංගල වැඩසටහන සමාජ කතිකාවත කියන ඉතින් මේ පින්වන්ත අය බොහොම පුණ්‍යවන්තයි කියලා මම හිතනවා. ඉතින් අපි බොහොම පුණ්‍ය අනුමෝදනා කරනවා මේ වෙනි වැඩසටහනක දායකත්වයේ දරලා නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු අයට ඒ ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන පහසුකම් සපයා දීමේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ පින්වන්ත හැම දිනාටම උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.